අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දවසේ කාලසටහන හැටිය අනුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ කල්තබු ප්‍රශ්න වලින් සැසිවාරයේ ආරම්භ කළ දෙන විදිහට අපි ඊෂගෙන් ඉල්ලා සිටිමු කරුණාවයි අවසරයි ඊයේ ඉතුරුණු ප්‍රශ්න වලින් පටන් ගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි එදිනෙදා ජීවිතයේදී සතිය පිහිටවීම තුළ මගේ පහත සඳහන් අත්දැකීම් ඔබ වහන්සේ වෙත වැඩිදුර උපදෙස් පිළිබඳ වාර්තා කරමි. දෛනික ජීවිතයේදී කටයුතු වල යෙදෙන විට යම් නුරුස්නා බවක්, තරහක්, දුකක්, සතුටක්, කලකිරීමක්, ශෝකයක්, බියක් වැනි ආවේග මතුව විට කයට සිත ගැනීම, එනම් මේ අවස්ථාවේ සිටින ඉරියව්වට සිත ගැනීම පුරුද්දක් ලෙස සිදුවේ. එවිට එය වහා තුනී වී යයි, නැති වී යයි. සතිමත් හිඳ ගැනීමක්ද සතිමත් සක්මනකදීද එවැනි අවස්ථා මෙවැනි ආවේග මතුවී එයි. එහිදී මගේ සිත කියන්නේ ඒවායේ ඇතිවීම හා නැතිවීම පසක් විය යුතු බවයි. નિરાයාසයෙන් මේ අනුව හුරු වෙමින් සිටිමි. ඉන්ද්‍රිය අරමුණු වලදී එනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියද මෙසේ මනසට හමු වේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සමුදය ධම්මානුපස්සනාව සමුදය ධම්මානුපස්සිනාවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති යන බුදු වදන්ද සිහිවේ. මෙසේ එකම දේ පිළිබඳ දෙයාකාරයකින් සිත යොමු වීම ගැන උපදෙස් දෙන්න. මා දවසේ කටයුතු නිමා වී ඇඳට ගිය විට මට ඒ මොහොතේ සිට එදින තුල කරන ලද කටයුතු පිළිබඳ එකින් එකට පස්සෙන් පස්සට ආවර්ජණය වේ. සමහර විට පෙර දින කටයුතුද ආවර්ජණය වේ. පෙර දින සියලු කටයුතු නොවේ. මුලදී උවමනාවෙන් පුරුදුගත් පුරුදු කරගත් මෙය දැන් ඉබේ සිදුවේ. මේ ලෙස ආවර්ජනය කිරීමේදී සමහර විට මනස නැවතී තිබී මද වේලාවකින් නැවත සිහිවීම සිදුවේ. බලෙන් සිහියට නැගීමක් නොවේ. එහෙත් ඊයේ රාත්‍රියේදී සිදුවීම් සුළු ප්‍රමාණයක් සිහිවි මනස එතන නතර විනි. බොහෝ වේලාවක් මනසෙහි රැඳී තිබිනි. මෙම ආවර්ජණය ගැන සඳහන් කිරීමේදී කිව යුත්තේ ඉන් බොහෝ කටයුතු දිනය තුල සතිමත්ව කර තිබුණත් බොහෝ කටයුතු සතිමත්ව සිදු නොතිබීමයි. මේ සිහිවීමද සිහිනොවි අතරමඟ නැවතී සිටි අවධානය අවධානය යන දෙකම ප්‍රතිලාභයන්යයි මම සිතමි. උපදේශ පතමි. එදිනදා කටයුතු වල සතිය පැවැත්වීමේදී ප්‍රධාන ඉරියව් අනුකුඩා ඉරියව් වල සතිය පැවැත්වීම බොහෝසේ සිදුවන අතර එම ඉරියව් පැවැත්වීමේදී අතුල්පල අතුල් වලට සමට දිවට ආදියට දැනෙන දහම්ද දැන් දැන් ප්‍රකට වේ. උදාහරණ ලෙස තද ගතිය, සැහැල්ලු ගතිය, සීතල උණුසුම ආදී ධාතු ලක්ෂණයි. එමෙන්ම එම ඉරියව්වලදී ධාතු ලක්ෂණ ඇතිවීම නැතිවීමද පෙනේ. ඒ අනුව මනසද බැඳී ඇති යවුරු පෙනේ. මේ පිළිබඳව ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ විසින් කරගෙන යනු ලබන මේ ශාසනික සේවය පවත්වාගෙන යාමටත් වහවහ සසර කතර තරණය අවසන් කර ගැනීමටත් ඉවහල් වේවා. තෙරුවන් සරණයි. මේකේ මුල් කොටසේ තියෙන්නේ අර නුරුස්නා ගති ආකල්ප ආවේග චිත්ත ප්‍රවාහ පේන්න පටන් ගන්නවා. ඒක පේන්න පටන් ගන්නකොට අමතරව ඊටාම ගැඹුරින් බැලුවොත් සත්‍යමත් වෙනට ඒවා ටිකක් වැඩි වෙනවා. ඉස්ලාම් සතිය පිහිටපු බව තමයි අපිට වෙන්න තියෙන්නේ නුරුස්නා ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒක බුද්ධ දේශනේ හැටියට බලනකොට තුවාලයක් වේද දාන්න ඉස්සලා හේදුවාට පස්සේ තිබුණට වැඩිය රිදෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒක වැරද්දට ගන්නවා. සතිය පිහිටියට පස්සේ වෙනදට වැඩි දේවල් හරියට හැට කුණක් වැටෙනවා වගේ වනමුකේ පෑදුවා වගේ රිදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක විපස්සනා කරන එකනට ලෑස්තිලා යන්න කියනවා. උඟ දෙනෙක් ඒක නිසා භවනා තාරින්. මේ පළවෙනි බෙහෙත් පන්ති බිව්වහම සිංහල ක්‍රමයේ ලෙඩේ වැඩි වෙනවා. ඉතින් ඒක දන්නේ නැත්නම් වෙන කෙනෙක් ලෙඩේ කාවේ දෙක කාට ගියාම ආයෙත් එයා දෙනවා. ඒකෙම ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේ වැඩි කරන්නේ ලෙඩේ අල්ලගන්න. ඉතින් මේ විදිහට සතිමත් වෙනකොට විශේෂයෙන්ම කෙවල් දොරවල් ඉන්න අයට ඒ නුරුස්නා ගතිය, තමන් පිළිබඳව දොස් දෙන දෙස් දෙන ගතිය, අනුන් තමන්ට සහයෝගය නොදීම නිසා අනුන්ගේ දොස් වැරදි හොයන ගතිය, අන්සි මේ ලෝකේ කිසි දෙයක් පිළිවෙලට වෙන්නේ අකුරට මුකුත් වෙන්නේ නැහැ කියලා ලෝකේ හරියටම රූලට වැඩ කරන්නේ නැහැ කියන මේ ලක්ෂණ හතර පහළ වෙනවා. ඒ ලක්ෂණ හතරම අපි විවේචනය කරන දේවල්. හැබැයි මේ සතිය පිහිටවතු බවට ලකුණු. ඉතින් ඕක තේරුම් කරලා දෙන්න මම දන්නේ උත්සාහ කරා මමත් ඉගෙන ගත්තේ මේ පොතක තිබුණු කාරණාවකින් ත්‍රිපිටකයේම තිබුණ එකක් නෙවෙයි මේ සතියේ අඩිය තිබ්බ ගමන් වෙන්දට වෙදී නුරුස්නා ගතියක් එනවා. ඉතින් ඒක මේ සතිය පිහිටවපු නිසා එන එකක්. නැත්තම් සතිය තියෙන බාට ලකුණා. ඉතින් ඒක තේරුම් ගත්තා නම් එයා දෙගුණයක් ඉස්සරහයි. නුරුස්නා ගතියටත් පුරුදු වෙනවා සතියටත් පුරුදු වෙනවා. මට සතිය තියෙන බාට ලකුණක් තියෙනවා දැන්. හැම වෙලාවෙම වෙන්න ආස කරන දේවල් වෙනුවට ඒ දේවල් පිළිබඳව නුරුස්නා ගතියක්. මිච්ඡරම නටන්න ඕනද මේ සංසාරේ මේ සැප විඳින්න මේ මිනිස්සු කරන විදිහට ওই විදිහටම රණ්ඩු සරුවල් කරගෙන තෝ වරපල කියාගෙන නටන්න ඕනද? දෙයක් නැහැ එහෙම එකක්. ආස කරන දේවල් වලත් අපිට හැම වෙලේ කිසිම සැපක් නැහැ. අන්නේ ඇති වෙන නුරුස්නා ගතිය තේරුම් ගන්න බැරිකම නිසා ඒගොල්ලෝ භාවනා හැම ප්‍රතිඵලයක්ම කොටින් කියනවා භාවනා හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. මේකෙත් අහනවා මේ දෙකක් හම් වෙනවා කොයි එකද හොඳ කියලා. හම්බෙන දෙකම ගන්න මොකද්ද ප්‍රශ්නේ? දෙකක් නෙවෙයි ඒකට ලක්ෂයක් පැතිකඩ තියෙනවා. ඉතින් ඒක නිසා දිනදා ජීවිතේ වැඩ කරන්න ගියාම අපිට පේනවා මේ මිනිස්සු කියන જાතිය අමන තක తీරු අමතක වෙන කිසිම තැකීමක් නැති මරි පෘතජන කොටසක් එක්ක ඉඳ තියෙන්නේ. ඉතින් ඒකට නුරුස්නා ගතිය තමයි ඉන්නේ. මොනෝ කරන්නේ බැඳගත්ත වෙලේ ගහන්න එපායි. දරුවන් හන්දා කරන්නේ මේ බන්දා කියලා ඉතින් කරගෙන යනවා. හැබැයි ඉතින් අර ඉස්සර වගේ ප්‍රේමයෙන් අනේ මුන් හැමදාම හැදෙයි මුන් මට උදව් කරයි ඒ හිතකවත් නැහැ. හිතකවත් නැහැ. දන්නවා අපිත් අම්මලාට තාත්තලාට කරපු දෙයි. උපකරණ මුත් කරන්නේ. ඒ නිසා කරන දේ කරයි නුරුස්නා ගතියෙන් කරයි. ඉතින් ඒ නිසා මේ වார்த்தාව හොඳයි. මට සකස් කරලා දෙන්න ඕනේ. මේ නුරුස්නා ගතිය දකින්න විතරක් නෙවෙයි නුරුස්නා ගතිය පුංචි වැඩිවීමක්. සතියේ තියෙන හැම වෙලාවෙම දැනෙනවා. ඒක කියනවා 60 ගුණක් වටනවා වගේ තේරෙනවා. වනමුකේ පෑදුවා වගේ තේරෙනවා. අන්න එක තේරුම් ගත්තා නම් අවසානි කියලා විදිහට නිවනක් ඕනෙත් නැහැ. ඒකම ඇති අපේ මුළු ජීවිතේම සාර්ථක වෙන්නේ. වෙත පැමිණෙන හැම නුරුස්නා ගතියක්ම සත්‍යමත් බවට ලකුණක් කරගෙන ඉදිරියට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. තෙරුවනට ජීවිතේ පූජා කර ආනාපානෙන් ඇරඹි ගමනකි. පෙර දින දුන් උපදේශ වූයේ gediye ඇති සාරය එළියට යන්න ඉඩ දෙන්න. ඊට බියක් කුකුසක් නොගන්න කියාය. යන්න ඉඩහැර බලා සිටිමි. නිසල සිත කසල නැත. ඉඳුරන් හය පොර කෑවේ එක්කෙනා එකිනා කාට පෙර අනිකා ඉදිරියට එමින් ජීවිතය එකම පොර පිටියක් කරගෙනයි. හිත හැම විටම මුලා වෙමින්ම ඒ ඒ අයට ඉඩදී කුසල් හා අකුසල් පොදිය පුරවා ගති. සසර ගමනට ආවේ කය වැඩකාරයා කරගෙන සිතට ඕන ඕන ලෙසට පෙරගමන් යමිනි. දිය බුබුලක්සේ මතුවෙන සිතුවිලි නිසා කාමය, ලෝභය, ද්වේෂය රජ කෙලේය. ඇතිවෙන්නටම ගලා ආ සිතුවිලි ගඟට ගලා යන්න ඉඩදී බලා සිටීමි. ඉතිරිවන්න දෙයක් නැතුව ගලා ගිය පසු ඒ සිත දිහා සිතෙන් බලමි. පුදුමයකි මගේ කියා මම කියා ගද්දෑ නිසා ඇතිවන තැවුල් සංසිඳී ගියාමෙන් අතහැරිය තරමට ශාන්තියක්ද ඇත. ඒ නියුණු තැන කොතරම් අසිරිමත්ද. මෙතනට එන්න උදව් කළ ආනාපානය පසක සිටි. පොරබදුමින් පසුපස පැන් වූ සිතුවිලි ගඟද සිඳී ඇතිසේය. සංසිඳුළු සිතින්ම සිතට එබී බලද්දී කිසි දින නොලද ගැඹුරකට එසේම අවකාශයට ඇදී ඇදී යයි. එතන පහළු ශුන්‍ය තැනක් නොවේ. ප්‍රභාෂර මන්දාලෝකයකින් අවට පිරී ගොසිනි. මිලකල නොහැකි පැහැසර ගතිය සිත තවත් නිසල කළයි. සියලු සිතිවිලි අනිත්‍ය බව සක්සුදක්සේ පැහැදිලිය. උපදේශපතමි තෙරුවන් සරණයි. ඒ ටික තේරෙනවා නම් ආයෙ උපදෙස් දෙන්න ඕනේ නැහැ. ওই தත්ත්වේ පුළුවන් තරම් තන වඩා ගන්න. පුළුවන් තරම් ඒකට එළඹ වාසය කරන්න. හැබැයි ආයෙසරයක් අර තිබුණු කක්ක වලට ඇදගෙන වැටිච්ච වෙලාවයි ඉසాత බඳගෙන අඬන්න එපා. ආයෙත් අර ගානටම කක්ක ගෑවෙනවා. ඊට පස්සේ ආයෙත් අර වගේ හොදනවා. ආයෙත් කක්ක ගන්නවා. ඉතින් අන්නේ කක්ක ගෑවෙන වෙලාවෙදිත් ওই වගේම පැහැසර හිතකින් මේක දිහා බලන්න පුළුවන් නම් අර කලින් කිව්වා වගේ එන නුරුස්නා ගතිය දුවට තේරෙනවා. ඉතින් මෙහෙම දෙයක් වෙච්චාම හිතුවොත් එහෙම නෑ නෑ මේක දැන් ස්ථිරයි. මට බුද්ධියට සින්න වෙලා තියෙන්නේ මට හැමදාම හම්බෙයි කියලා හොම්බෙන් තමයි. සදා සොත්ති තමයි. ආයෙ ගිහිල්ලා නරා වලක දානවා. ආයෙත් සුද්ධ වෙනවා. ආයෙත් නරා වලක දානවා. ඒක සුද්ධියත් ස්ථිර නෑ නරාවලත් ස්ථිර නෑ. ඔකට මොකටද ඈ ඔච්චර හික් කරදර ගන්නෙ? ඒක එකින් එක එක මාරු වෙලා යනවා. ඒක දිහා බලාගෙන හිටපන්. මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. ඒ නිසා මම නරාවලක් පැමිණේවා කියලා හිතනව නෙවෙයි. පදනව නෙවෙයි, ශාප කරනව නෙවෙයි. අනේ එදාට තමයි භාවනාවේ ප්‍රගතිය තේරුම් ගන්න. ඒ නිසා මෙච්චර පිසිතුණත් ආයෙ එන්න පුළුවන් කියන එකට ලෑස්තිලා යන්න. අතිපූජනීය ස්වාමින් වහන්ස අවසරයි. මම ආධුනික යෝගිනියක්මි. උපතින් උපැන්නේන් බෞද්ධ වූාට තනකකාරී අධ්‍යාපනය පස්සේ දීම නිසා දහම් පාසලකට හරි හැටි යාමට නොහැකි විය. එනිසා බුදුදහමේ pāli සංස්කෘත වචන බොහොමයක් හරියට අවබෝධයක් නැත. පාසල් කාලයේ ඉගෙනීමට දක්ෂ වූද දැන් මම අමු මැට්ටියක්මි. දන්නා භාෂා ශබ්දකෝෂයට එහා අලුතින් වචනයක් ඇතුල් කර ගැනීම මහා යුද්ධයකි. මට ඇති ගැටලුව නම් සෝවහන් සකුර්දාගාමි අනාගාමි රහත් ඵලයන් ලබා ගැනීමට එම මාර්ගයන් ඔස්සේ සිත වැඩීමේදී අත්දකින සිදුවීම් හා ප්‍රහාණය වන කෙලස් ආදිය ත්‍රිපිටකයේ සඳහන් භාෂාවෙන්ම අවබෝධ කර සකසා ප්‍රකාශ කොට සිටීමට හැකිය යුතුයද යන්නයි. එසේ ඒ ඒ අවස්ථාවේදී තමා ලැබුවේ ප්‍රහාණය කලේ මෙන්න මෙයයි යන්න බුද්ධ දේශිතෙන් නිවීමට නොහැකි වීම අවබෝධ නොමැති වීම මාර්ගඵල කරා යාමේදී බාධාවක්ද යන්න මට මහත් වූ ගැටලුවකි. දේශනාවේදී කියවෙන වචන මීට පෙර අසායති වචන හා නොමැති වූද අසායති වචන හා නොමැතිවද තේරුම් ගැනීමට හැක. එහෙත් අත්දැකීම්වලදී අර වචනය මේටයි මෙසේ කියන්නේ. මේ අවස්ථාවටයි මේ මොහොතට කියන නම මෙයයි. යනුවෙන් යෙදීමට ගැටලු මතුවේ. පරයන්කේදී බොහෝ විට ඇතුල් කතාවට මාතෘකාව මෙය බැවින් ගැටලුව බෞද්ධයෙක් විදිහට ලැජ්ජා විය යුතුවත් අසා දැනගත යුතුම නිසා මෙසේ ඉදිරිපත් කරමි. තවත් එසේ පැනයක් ඇත. පර්යංකයේදී විටක පිම්බීම හැකිලිම අරමුණු වේ. විටක නාසිකාග්‍රේ අරමුණු වේ. මෙසේ ස්ථාන දෙකක් අරමුණු වීම ආවාසිදායකයි නේද ස්වාමින් වහන්ස. මක්නිසාදයක් එවිට අරමුණ ගෙවි යාමේදී තවත් අරමුණක් ග්‍රහණය කර කිරීමට පුරුදු වී තිබීමෙන් සිත નિરાයාසයෙන් එම අරමුණ ග්‍රහණය වීමට පෙළඹෙනවා නේද? කමා වී ගැටලු දෙක පැහැදිලි කොට ඉදිරිය පෙන්වා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඔය බඳිනකොට එක්කෙනෙක් බඳින එක ලාභයි. දෙන්නෙකුට බැන්දොත් එහෙම ඉතින් අර ගන්නේ නැත්තම් මේ ගණන් ගන්න පුළුවන්. ඒ වුණාට ඉන්නකොට දෙන්නම කරදරයි. ඒ නිසා බඳින්න එක්කෙනෙක් බඳින්න ඔය දෙන්නේ නැහැ. ඊට ගිය තැන කොහෙද කියලා බලලා සුදුසු එකක් තෝරගන්න. ඒ හිතටම බාර දෙන්න. දෙන්න බඳින්න දෙන්න එක සාමාන්‍ය නිත්‍යානුකූල නැහැ බහුභාර්ය භාව මේ සේවනයේ වගේ දේවල්. මේ සුදුසු නෑ. බැඳ කියලා දෝෂයක් නෑ. ඉතින් මුස්ලිම් ආගමකට ගිහිල්ලා. හත් දිනයකට ගන්න පුළුවන්. මුස්ලිම් කට්ටිය කියනවා එහෙම කරන්නෙත් නැතිලු ඒ කට්ටිය. ওই වචනෙට විතරලු තියෙන්නේ. ඒ නිසා එකා යකා කියලා ඔය එක හම්බෙන එකත් එක කරන එක හොඳයි. ඊතර තෝරගන්න කියන්නේ. පළවෙනි ප්‍රශ්නේදී කියනවා සෝවාන් සකදාගාමී අනාගාමී හරියත් වෙන්න නම් පාලි වචන හරියටම දැනගන්න. හැබැයි හිතේ තියෙන අසහනේ නැති වෙන බව දැනගන්න ඕ ආතතිය නැති බව දැනගන්න මොකක්වත් ඕනේ නැහැ. ඉතින් Tamanට ඕනේ කෝකද කියලා අහන්න. මේ දැවිලි තැවිලි ආතති දරත පරිලහණති කරන්න ඕනේ. එහෙම නැත්නම් තීන්දේ ප්‍රහාණය කරන්න ඕනේ නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමී එලියත් කියන ඔටුනු පළඳ ගන්න ඕනේ. එහෙම ඔටුනු පළඳින්න ඕන නම් අනිවාර්යයෙන්ම අර වචනේ ඕනේ. නිකන් සාමාන්‍ය හිතේ තියෙන වෙහෙස නැති කරන්න මොකක්වත් ඕනේ නැහැ. තුවාලයක් සනිපෙච්චා මේක සනිපුණයි කියලා දැනගන්න. දොස්තර දහති කරන්න ඕනේ. වතුර සිවහතේ විල වතුර බොනකොට දැන් වතුර සිවහ ගියයි කියන්නේ. නාගයෙක්ගේ නාග නායකයෙක්ගෙන් දැනගන්න ඕනේ නැහැ. වතුර පිළිබඳ අධිකාරියෙක් දැනගන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මේ වචන හරමයකට පැටලිලා මැට්ටියක් බව නම් පේනවා ලියලා තියෙනවා වගේම. මම ඉස්සර වගේ නේ අමු මැට්ටියක් කියලා මාත් කියලා ඒක නම් මටත් තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මා දිසරණ වනයේට ආදුනිකයෙක්මි. සක්මන් භාවනාව ලනුපැදුරේ ආරම්භක කෙළවරේ සිට මද වේලාවක් කය තිබෙන ඉරියව්ව සතියෙන් නිරීක්ෂණය කෙලෙමි. වත්මන් මොහොත ගැන එළඹි සතියෙන් සක්මන ආරම්භ කළෙමි. කයේ බර වම් කකුලටත් ඊළඟට දකුණු කකුලටත් මාරු වන අයුරුත් විලුඹ යටිපතුල ඇඟිලි ලනුපැදුරේ ස්පර්ශ වන හැටි හා දනහිස උකුල යන ස්ථානවලදී කකුලේ නැමීම හා දිගහැරීම සතියෙන් නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ඔසවන ඉදිරියට ගෙන යන බිම තබන අවස්ථාවන් ඔසවනවා ගෙන යනවා බිම තබනවා ලෙස සතියෙන් යුතුව සිදු කළෙමි. දකුණු කකුල සම්බන්ධවද මෙසේම කළෙමි. පය බිම තබන විට ලනුපැදුරේ ගොරෝසු බව ස්පර්ශ වීම සතියෙන් යුතුව නිරීක්ෂණය කළෙමි. සක්මනේදී බාහිර ශබ්ද වලට හිත ගියත් ඒ බව දැනගත්වහම සිත ආපසු පැමිණි බව දැනගත්තේ එවිදිමින් සිටින බව හා ලනුපැදුරේ ස්පර්ශයේ පිහිටපැත් දැනීමෙනි. බාහිර අරමුණු වලට සිත ගියත් වැඩි කාලයක් සක්මනේ සතිමත්ව සිටියෙමි. සිත එසේ සතිමත්ව තිබියදීම පරයන්ක භාවනාවට ගියෙමි. පරයන්ක භාවනාව සක්මන් භාවනාවෙන්ම පරයන්ක භාවනාවට වාඩි වී එම ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කළෙමි. එම ඉරියව්වෙන් වැඩි වේලාවක් වාලි වී සිටිය හැකිද බලා සිත මෙතන බවට සතියෙන් සිටියෙමි. ටික වේලාවක් එසේ සතිමත්ව සිටන විට ආස්වාස ප්‍රස්වාසයේ දැනී එයට සිත යොමු කළෙමි. භාවනාව ආරම්භයේ සිටම විනාඩි 10ක් පමණ එම ඉරියව්වේම සිටියත් ටික වේලාවකින් නිතර නිතර සිත බාහිර අරමුණු වලට යන්නට විය. එය මා දැනගත්තේ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීම වෙනුවට බාහිර දෙයක සිත පැටලී තිබෙන බව දැන ගැනීමෙනි. සිත බාහිර අරමුණක තිබෙන බව දැනගත් වහාම નિરાයාසයෙන් මෙය මූල කර්මස්ථානයට පැමිණේ. ආස්වාස ප්‍රස්වාසයේ නැවත දැනීමෙන් ඒ බව වටහා ගතිමි. භාවනාව ටික වේලාවකින් එනම් විනාඩි 40යි 45ක් පමණ කරගෙන යන විට දන හිසේ හා ඊට ටිකක් උඩින් සියුම් වේදනාවක් ඇති වී එය අඩු වැඩි වෙමින් ගොස් දරාගත නොහැකි මට්ටමට පත්වන බව සතියෙන් යුතුව බලා සිටියෙමි. කකුල් දෙකම පාද හිරිවැටි ඇති බවද ඒ සමගම නිරීක්ෂණය විය. වේදනාව දරාගත නොහැකි මට්ටමට පත් වූ විට අතින් කකුල ඉදිරියට තල්ලු ඉදිරියට තල්ලු කළ දික් කළෙමි. එවිට යටිපතුල් වලට ඉඳිකටු වලින් අනින්නාක් මෙන්ද විදුලි සැරක් වැදුනාක් මෙන්ද දැනෙන්නට වී ක්‍රමෙන් වේදනාව හා හිරිවැටීම පහවයයි. ඉන්පසු නැවත පරයන්ක භාවනාවට පැමිණ වාඩි වී සිටින අයුරු සතිමත්ත බලමින් සිටිමි. ගෞරවනීය සාමින් මහන්ස මා විසින් වාර්තා කරන ලද මෙම ක්‍රමේ අඩුපාඩු හා දුර්වලතා ඇතොත් පෙන්වා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙක සිත බැහැරට ගිය විට ඒ බව දැනගත් වහම මගේ උත්සාහයකින් තොරව සිත තමා විසින්ම මූල කර්මස්ථානයට එනම් ආනාපාන සතියට එන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. නිය රබර් පටියක් ඇදලා අතාරුවා හිත මට්ටමට එනවා. ඒක රබර් පටුවේ ස්වභාවය. හිතේ ස්වභාවය ඉච්චරයි මුඛයකට ඇදලා නැත්නම් ඒක ඉදිරියට එනවා. ඒක තේරුම් අරගන්න පුළුවන් හිත ඒ පැත්තෙන් හරිම අහිංසකයි. ඒ පැත්තෙන් හරිම නිහතමානී නිකලස් බරයි. නමුත් අපි මේ තණ්හාමාන දිට්ඨි වලින් අපි නිතරම එළියට අදිනවා. ඉතින් එතකොට ඉන්න රබර් පැටියක් අද්දා වගේ තද ආතතියක. ඉතින් ආතතිය නැතුව හිටියොත් ගෙද තමයි. උතුරු කට්ට අතහැරපු ගමන් උතුරේ තමයි. ඒක හරවගෙන ඉන්න උතුරින් එහාට ලොකු ප්‍රයත්නයක් කරනවා. ඒ ප්‍රයත්නේ තමයි තණ්හාමාන දිට්ඨි වලින් කරන්නේ, කෙලෙස් වලින් කරන්නේ. ඉතින් අපිට කරන්න තියෙන කෙලෙස් දැකපු ගමන් ඒකේ බලපෑම නැති වෙච්ච ගමන් හිත gedර එනවා. ඒක නිසා ඒක පිළිබඳව දැනගත්තට පස්සේ කියන්න පුළුවන් ප්‍රകൃතියෙන් හිත හොඳයි. මේ ඇසුර නිසා නරක වෙලා. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටම් ප්‍රകൃතියෙන් හිත ප්‍රභාසරයි. ආගන්තුක උපේක්ලා උපක්ලේශ වලින් තමයි මේක මේක ඩීසේ ඩීසෙන්ට් මේ එක්සෙන්ට්‍රික් කියලා කියනවා මූල මැද ඉන්නම දෙන්නේ. කොහි යටි ඇද ඇද ඉන්නවා. ඉතින් ඒක දැනගත්ත ගමන් හිතේ ඒ තියෙන මේ ජඩ ගති උංගා කඩු වෙනවා. දැකීමමයි ඕන කරන්නේ. මේ gedara ප්‍රകൃතිය gedara තමයි මේක තියෙන්නේ කියලා. ඒකයි තව මොකක්ද අහලා තිබුණේ මේ මේ මේ ප්‍රශ්න දෙකක් අහලා තිබුණා. ඒකයි තව එකක් මොකක්ද අහලා තිබුණා. සිත බැහැරට ගිය විට ඒ බව දැනගත් වහාම මගේ උත්සාහයකින් තොරව සිත තමා විසින් මූල කර්මස්ථානයේට ආනාපාන සතියට එන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න මේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය තමයි පිට ගිය බව දැනගත්තකම රබර් පටිය අතෑරියා වගේ රබර් පටිය නැවතවත් මොකක්ද අහලා තිබුණා ඒකේ. ඒක පස්සේ ඊසයන් අහගන්න අපි යනවා ඊගායකට. වාර්තා කරන ලද ක්‍රමේ අඩුපාඩු දුර්ලතා ඇතොත් පෙන්වා දෙන්න. ඔය අඩුපාඩු ඔච්චර කරදර නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඒක තමයි වාර්තා කිරීමේ ලාභේ. දැනට මේ ප්‍රයත්නයකින් තමයි ඔක ගලපගන්නේ. ඉස්සරහට ප්‍රයත්නයක් තොරව අනායාසයෙන් එයි. ඒකට වාර්තා කිරීමත් හරියට උදව් වෙනවා. එතකොට තමයි මේ අනායාසයෙන් මේ වැඩ වෙන්න හිතෙන් මේ වැඩ වෙන්න පුරුදු වෙන්නේ. භාවනා කරන ගමන් වාර්තා කරන්න. වාර්තා කරන ගමන් භාවනා කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ වැඩමුළු හතරකට සහභාගී වී ඇත. සක්මන් භාවනාව ලනුපැදුර මත විනුඹ එසවි නැවත ඇඟිලි තුඩින් ස්පර්ශ වී මුළු යටිපත් යටිපතුලම පැදුර ස්පර්ශ කරයි. මෙසේ සිදු කරන විට පැදුරේ ගොරෝසු බව, ගැටිති සහිත බව, මට සිලුටු බව හා වාතය පාදයේ ගැටෙන බව නිරීක්ෂණය කරමි. සමහර අවස්ථාවල සතිය කර්මස්ථානයෙන් ගිලිහි වෙනතකට යයි. නැවත සුළු මොහොතකින් කර්මස්ථානයේ වෙත පැමිණේ. මෙසේ සතිය කර්මස්ථානයෙන් ගිලිහි එන අවස්ථා දැන් දැන් අඩුය. පරයන්ක භාවනාව ආනාපාන සතිය සති නිමිත්ත නොසිතා සති නිමිත්ත නාසිකාග්‍රයේ පවත්වා ගනිමින් කර්මස්ථානයේ වඩන විට ආස්වාස ප්‍රස්වාස සුලන් සුලන් රැලි වලට සාපේක්ෂකව දිගු බවත් ආස්වාස ප්‍රස්වාසයේ සුලන් රැලිවල සාපේක්ෂකව දිගු බවත් ආස්වාස වාතයේ සිසිල් බවත් ප්‍රස්වාස වාතයේ මද බවත් දැන් ටික වේලාවකට පසු සුලන් රැලිවල ගොරෝසු බව අඩු වී යන බවත් යන අඩු වී සුමට බවට පත්වේ මෙම කර්මස්ථානයේ සිහිය පවත්වාගෙන යන විට සුලන් රැල්ල නොදැනෙන මට්ටමට පැමිණි මෙන් දැනි දැනි නොදැනි යයි මෙසේ සිටන විට කර්මස්ථානයෙන් පිටතට මම හිතුවත් නොයන බවට පත්වේ. මෙම කර්මස්ථානයේ යෙදෙන විට නොයෙක් රශ්මිමාලා දර්ශනමාලා දර්ශනීය වේ. ඒවා සංකේත බව හේතු ප්‍රත්‍යයෙන් සිදුවන බව සිහි කර දෝමනස්යත් සෝමනස්යත් ඇති කර ගතිමි. ඉදිරි පුහුණු කටයුතු කර ගැනීමට අවශ්‍ය උපදෙස් කාරුණිකව ආයාචනා කරමින් විදර්ශනා පුහුණුවීම කිරීමට අවශ්‍ය නම් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මා රැස් කරගන්නා වූ යම් කුසල කර්මයක් ඇතනම් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. සක්මන් කරනකොට ඒ ලනුපැදුරු තියෙන ගොරෝසු ගති වගේම මේ වාතයේ යනකොට වාතයේ හැප්පෙන ගතිය තේරෙනවා කියලා මේකේ ලියලා තියෙනවා. ඊට තාම සියුම්. ඉතින් ඒක දන්නවනම් වාතේ හැප්පෙනකොට වාතේ කපාගෙන සරුංගලයක් වගේ කය ඉදිරියට යනකොට ඒක නොදැනීමක්වත් කම්මැලිකමක්වත් කවදාකවත් එන්නේ නැහැ. ගුරුසු දෙය දැනනට වැඩිය තාමත්ම අවදි ගතියකට එන්න ඕනේ. එහෙම දැකලා වාර්තා කරන්න. ඒ වගේම අරමුණත් ගුරුසුලා සිංහල අතිශයම වෙන එක දැක්කා නම් නිදිමතක් කවදාකවත් එන්නේ නැහැ. ඊට පස්සේ හිත පිටපලයන් කිව්වත් යන්නේත් නැහැ. ඒ මොකද එයා දකිනවා ඒ විපරිණාමය. ඉතින් ඕකටම තමයි විපස්සනා කියන්නේ. ඉතින් ඒතිෙද්දිත් අහනවා විපස්සනා කරන්න තව උපදෙස් ස්වාමීන් වහන්සේට ඕනනම් දෙන්න කියලා. මම එච්චර තරහක් නැහැ. මටත් පිස්සු කියලා හිතන්නේ. ඒ පිස්සුවක් නැහැ. ඔය තමන් කරන දේ සැක කරන එක තමයි ඒ පෘථජ්ජනයේ ලොකුම ඥානෙ ඔච්චරයි. එයා හැම වෙලාවෙම තමන්ට හම්බෙන හැමදේම සැක කරනවා. එයා හිතනවා මේ විචිකිච්ඡාව ප්‍රඥාම කියලා. පඤ්ඤා මුගේන විචිකිච්ඡා වංචේති කියලා මේක වංචනික ධර්මයක් වෙනවා. ඒ සැක නොකර ඊගා විවෘත යන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. සැකේ ආවොත් මොන දුෂ්කර කරුණු හම්බුණත් මනුස්සයා එතනම ටැග් ගහනවා එතනම හිර වෙනවා. ඉතින් මේ සැක කිරීම ඥානය කියලා පටලවා ගන්න එක තමයි පුතත්ජනගේ වැඩේ. නිසක භාවයේ තමයි සෝවන් වෙනවා කියන්නේ. Taman කරන දේ කවදාකවත් සැකයක් නැහැ. ඉදිරියට යනවා ඊට පස්සේ ඉතින් සේක කියන ගන්නට වැටෙනවා. ඒ නිසා අර නන්දමාලිගේ සින්දුව තමයි ඉතින් කියන්න වෙන්නේ. පිපුණු මලේරුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා. මේ යෝගාවචරෝ Taman ගැන සැක කරන එක භාවනා නොකරන අයට අමු පිස්සුවක්. ඒ වගේම රහත් වෙච්ච කෙනාට හිතෙනවා අනේ මේ මිනිස්සු මේ තමන් භාවනා කරන එකවත් විශ්වාස කරපල්ලා. මේක හම්බෙන හැමදේම තැක කර. එච්චරම බරපතල අකුසලයක නෙමෙයි මම මේ දොස් කියන්නේ. ඒ තියෙන කෂඩ ගතිය, කහට ගතිය, නොගැමනා ගතිය පොඩට අයින් කරලා ආයෙසරයක් කරලා බලන්නකෝ. ඉවරයි. ඒක නිසා ඒ සියුම් ගතිය දකින්නකොට හිත පිටපලයන් කිව්වත් යන්නේ නැහැ. ඒතියෙද්දිත් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම සුදුස්සෙක් කියලා හිතනවා මට පොඩ්ඩක් විපස්සනා පොඩ්ඩක් පිටියල්ලෙන් දෙන්නකෝ කියලා ලියලා දෙන්න. ඒ දෙච්චර බයින්න වටින්නේ නැහැ මන් ටිකක් බැන්නා වැඩි කියලා හිතනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පහත සඳහන් කරුණ වෙත ඔබ වහන්සේගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. සක්මන් භාවනාව බාහිර අරමුණු පැමිණියද ඒ අරමුණු විනිවිද යමින් පාදවල චලන රටා ශරීරයේ බර පාදහරහා හුවමා පාද හුවමාරු වන අයුරු පොළවේ ගැටෙන අයුරු යටිපතුල් ඉහළට ඉදිරියට සහ පහළට ගමන් කරන අයුරු නැවත හැරෙන විට සිතුවිලි වෙනස් වන අයුරු නිරීක්ෂණය කරමි. කෙලෙස් සිතුවිලි වල බර මට දැන් දැන් දැනේ. ඒවා විනිවිද යමින් මූලික කමඨහන වෙතට යොමු වෙමි. පරයන්ක භාවනාව මෙහිදී සම්පූර්ණයෙන්ම ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ මුලැමැද අග සිහිය රැඳේ. ආස්වාසේ සිහිල් බව වඩා ප්‍රකටය. බාහිර අරමුණු පැමිණියද බලවත් ලෙස සතිය හුස්ම රැල්ල වෙතම රැඳේ. සිත බාහිර අරමුණු වෙත යන විටම සිත තිගැස්සීමෙන් නැවත හුස්ම වෙත ළඟාවේ. ක්‍රමෙන් සිත ආස්වාස ප්‍රස්වාසයේ තැම්පත් වූ විට විස්තර කිරීමට ඊට අපහසු ස්වභාවයක් හිතට දැනේ. එහිදී මා නිදි නැත. යන්තමින් හුස්ම දැනී නොදැනී යයි. එෙහිදී සතුටක්ද නැත. එහෙත් සිතුවිලි ඊතා අවමයි. ඇත්තෙන්ම නැතුවා වාගේ. ඊයේ හවස හේතුවක් දැක්විය නොහැකි යම් බියක් මට ඇතිවිය. ටික වේලාවකින් ඒ ස්වභාවය නැතිවිය. ඉදිරියේදී භාවනා කටයුතු කරන අයුරු මට පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. චිරජීවනයේ ලැබේවා. ඉතින් අපිට අර කියා ගන්න බැරි තත්ත්වයට යනකොට තමයි සංඥාවන්ගේ නිදහස වෙන්නේ. අපි අලුත් තැනකට ගියා කියලා පිසිදුවක් වෙනවා. අපි දන්න දේ අතිම ගොරෝසු දේවල්. ගොරෝසු දේ කියන්නත් ලේසි. නිසා වැඩියෙන් කතා කරන එක නම් වැඩියෙන් ගොරෝසුයි. දැන් මේ වෙලාවේ මම තමයි වැඩිම කතා කරන්නේ. ඇත්තට ගියා නම් කතා කරන්න දෙයක් නැහැ. කියන්න ඕනෙකමකුත් නැහැ. ඉතින් ඒක නමුත් ඒකට ගියා පස්සේ ආයෙත් ප්‍රශ්නයක් අහන්න ඉදෙනවා. මේකද මේ අපි යන්න හදන ගැටුමක් නැති තැන කියලා ප්‍රශ්නයක් කරනවා. ඒ කියන්නේ අපි මායя කොහින් හරි ඇවිල්ලා අපිට කොච්චර විවේක වුණත් ඒ විවේකයේ ගැන හෝ ප්‍රශ්නයක් අහන. ඉතින් සායක නැවත නැවත කරනකොට කරනකොට තේරෙනවා හැම හැම කෙලෙසයක්ම ගොරෝසුයි. ගොරෝසු හැම එකක්ම කෙලෙස්. අපි ප්‍රකාශ කරන හැම එකක්ම කෙලෙස්. නික්ලේශී දේවල් ප්‍රකාශ කරන්න ඉතින් ඔය සද්ධර්මයේ වගේ එකක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ කියා ගන්න බැරි සියුම් තැනට ගියා නම් ඒක කෙලෙස් අඩු ගතියක් හිතා ගන්න. ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතා ගන්න ඕනේ. ඒකට කියලා කාටවත් උත්සාහ කරන මේ උත්සාහය හරිම ප්‍රශංසනීයයි. නමුත් කියවෙන දෙයට වැඩිය නොකියන දෙයටයි ලකුණු ලැබෙන්නේ. අන්න ඒක ගමන අන්නේ නොදන්න තැනට නොතේරෙන තැනට සීමා මරියාදාවල් නැති තැනට මතක සටහන් නැති තැනට සංඥා නැත්තැනට ඉදිරියට යන්න හිත හදාගනිත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්ස තෙරුවන් සරණයි. මම පළපුරුදු යෝගිනියක්මි. ටික කාලයක සිට අතක වෙවුලීම පටන්ගෙන ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ස්නායු ස්නායු සම්බන්ධ රෝගයක් බවයි. මේ தත්ත්වය මට භාවනාව කරගෙන යාමට බාධාවකි. සියල්ල සකසාගෙන භාවනාවට වාඩි වූ විට අත් දෙක උකුලේ තබා ගැනීමත් සමග මෙම අත්වැවුලීම පටන් ගනී. එවිට අත සෙලවීම හෝ ඇඟිලි අල්ලා ගැනීම හෝ අත තබා ගන්නා ස්ථානයේ වෙනස් කිරීම ආදී කරයි. පොඩි වේලාවකට සහනයක් ලැබේ. නැවතත් සිත සකස් කරගෙන භාවනාව ආරම්භන විට නැවතත් අත් සෙලවීම පටන් ගනී. කිහිප විටක් උත්සාහ කර කයේ හෝ සිත දැඩි කරගෙන භාවනාව කරගෙන යද්දී ආනාපානයේ ගෙවී යාම හෝ තද හුස්මක් වැටීමෙන් පසු ආනාපානය නැති වෙයි. හිස්තන මතුවෙන්ම සමගම තදින්ම අත අත්සලවීම පටන් ගනී. මේ தත්ත්වය භාවනාවට තදබල බාධාවකි. සාමින් වහන්ස මා කළ යුත්තේ කුමක්දයි මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙනමින් ගෞරවපූර්වකව දෙපා නැමද ඉල්ලා සිටිවේ. මේ කියන්නේ ස්නායු තියෙනවා කිය. මොකද යක් ස්නායු තියෙනවා කියලා දැනගන්නේ. ස්නායු තියෙනවා නලියන. ඒ නලියනට පණ කියලා කියනවා ප්‍රාණ කියලා කියනවා. අපි මොකක් හරි නලියනවනම් ආයතන පණක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම නැතර නම් මරණට පස්සේ ඊට පස්සේ අර භාවනා කරගන්න හම්බෙන්නේ නැහැ නැත්තම් මරණ එක හරිම ලාභයි. ඊට පස්සේ හෙල්ලුවත් කවුරු හරි අතින් අල්ලලා නලියන්නේ නැහැ. යම් වෙලාවක අන්ත වගේ ඇවිල්ලා ඔක හෙල්ලෙන්නේ නැතුව ගියොත් ආයෙ මේකේ හෙල්ල හොල්ලා ගන්න බේත් බොනවා. බිලකිනවා මේ පැත්තත් හෙල්ලෙන්න ගත්තොත් දෙද හනේපයි. ඉතින් තමයි ඉබේ සිද්ධ වෙන දේ මම කරදරයක් කරගන්නත් මට පුළුවන්. හිතවිලි එනවා මම හිතනවා නෙවෙයි හිතෙන දේවල් ගැන හිත කරදර ගන්න පුළුවන්. ඒ වගේම අත හෙල්ලෙනවා. ඔය යාගේ වැඩක්. ඒ හෙල්ලෙනාට මගේ ගියාගත්තා මම හෙල්ලෙයි. අත කියන එක හෙල්ලෙනවා. ඔය ලෙඩ නැති කෙනෙක් දිහත් බලහින්නකො කොයි වෙලාවෙත් අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන් කියලා සිංහල කියමනක් තියෙනවා. අත හොල්ලන යුද්ධේ පාඩුයි. එයාට හෙල්ලෙන්න නැන්නේ හෙල්ලෙන ස්වභාවය බලන්න මොන රිද්ම් එකටද හෙල්ලෙන්නේ හිත තැම්පත් වෙනකොට හෙල්ලීම කොහොමද අරමුණක හිත තියෙනකොට හෙල්ලීම කොහොමද යමක් අල්ලගෙන ඉන්නකොට හෙල්ලීම කොහොමද මොකවත් නැතුව අත අපිට අතත් යනට හෙල්ලීම කොහොමද ලෝකේ මොනවදෝ සංඥා වර්ගයක් තියෙනවා ඒවා ස්නායු ශරීරවද්‍යන්ට තේරෙන්නේ නැහැ Tamanට තේරෙනවා නිසා හෙල්දීමම අරමුණු කරන්න ඒකේ රටාව බලන්න කොයිලාද වැඩි වෙන්නේ කොයිලාද අඩු වෙන්නේ ආන්නේ ටික බලන්න පටන් අරගත්තොත් මේ මගේ පාලනයකින් තොරව මගේ නේවාසිකත්වයක් නැතුව මගේ විදාහකත්වයක් නැතුව මගේ වින්දනයක් නැතුව මේ කයේ සිදුවෙන දේවල් දකින්නට මම මැරෙන්න ඉසලා කීච්චර බය වෙනවා. ඒක නම් සාධාරණයි කියලා මට හිතෙනවා එහෙම බය වෙන එක. අය නිකන් ඉල්ලනකොට බය වෙනවා. ඉතින් ලබු අල්ලපු කෙනා මිනිස්සුත් බය වෙනවා. ඔය හොල්මනක් කියලා. භාවනා නොකර හිටියනම් කොහොමද එහෙනම් පෝලිං වල මේදී දොස්තරලා හම්බ වෙන්න දොස්තරලාත් හරිම කැමති ඒ වැඩේට. එක්කනා පස්සේ එක්කනා එන තරමට දොස්තරලා හරි කැමති. අර දොස්තර මහත්තයෙක් කියනවා මේ කෝටි දෙක විතර ණයක් ගත්තා. හරි අප්සෙට් දැන් ලෙඩ වෙන ගාන අඩු වෙලා කියලා. දැන් ගෙවා ගන්න විදියක් තුන අය ලෙඩ වෙන්නේ නැතුවට මොකද කරන්න කියලා. මෙච්චර ගානක් එයි කියලා තමයි ලෝන් එක ගැව්වේ. දැන් එදා ඉඳලා ලෙඩ වෙන්නේ නැතුව පුළුවන් ද කියලා අහනවා මේ ශාන්ති කර්මයක් කරන්න වැඩිපුර ලෙඩ වෙන්න ගන්න. අපිත් එක්ක හිටියා. ආමුදුරු කෙනෙක් ආමුදුරෝ ඉස්සර මේ පල්ලේ දේවාලික දේවාල පුල්ලියෙක්. ඒ කියන්නේ බෙර ගහන එකනේ. ඉතින් මිනිස්සුන්ගේ යක්කු ඇහුන්නේ නැත්තම් කාපුවත් දෙයියට බයිනවලු සිත්ත ගුණ හරපේ. යකෝ අපි කීයක් හම්බ කරනවාද කන්න තියෙන්නේ. ඒක වැහිලා කාටද එහෙන ගහපියකෝ. ඒතකොටනේ අපිට කීයක් කර හම්බ වෙන්නේ කියලා මිනි ඔලු පොල් කට්ටකද මිනි කට්ටකද දුම්මල ගහලා තියලා දෙයියන් තිත්ත ගුණ හරපෙන් බැලලා මූණ හරවලා තියනවා දිහාට ඒ පැත්තට ගහපියේ. දැන් එක්කන දෙන්න එනකොට දෙයියන්ට විශාල තටුවක් කියලා දීලා කියනවා නේ අත්තරදි පාවරදි වුණා නම් සමාවෙන්න. දැන් කට්ටියගේ දත් ගලවන්න පුළුවන්. කට්ටිය දැන් එනවයි කියලා මූටත් කීයක් හරි දෙනවා. මං කිව්වට ඕක කරන්න එපා. දෙයියන්ට ඒ වෙලාවට බයින්න ඕන චිත්තගුණ වරපේ හැබැයි පස්සේ අත්තරදි පාවරට සමාව කරලා ඉතින් ඔය වගේ නලියනවා කෑ ගහන එකෙන් වැඩ ගන්න කී දහහක් ඉන්නවාද අපි භාවනා නොකරනම් අපිට සාන්ති කර්ම කරાવી බෙහෙත් කරાવી ඔය සංසාර රෝගෙට කාටවත් මොකුත් කරන්න බෑ. ඒක බලන්න උදේට ඇහැටි කොහොමද දවල්ට ඇහැටි කොහොමද බය වෙච්චාම ඇහැටි කොහොමද tempat දෙච්චාම ඇහැටි කොහොමද කියලා මේක දිහාම බලන්න හිටියනම් මේ කර්මස්ථානයක් කරගන්න පුළුවන්. අමාරු වෙයි මටත් ඔබ උනාට උනොත් නම් මම ඔහොම කියන එක නෑ. තාම මගේ වෙවුලන ගතිය අඩුයි. මගේ තෙවුලන ගත්තත් එහෙම මං කියාවි ඔය කට්ටියට වගේ නෙමෙයි මම එහෙම ලෙඩ වෙන්න බෑනේ මම ඒ නිසා මම සිංගප්පූරේ යන්න ඕනේ කීලා ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලන්න ඕනේ කියලා. එහෙම තමයි දහංගට කියදේවා. අංගයා ගන්න ගැට එහෙමයි. ඒ නිසා අපි පැමිණි දුක් පැන් රහයි කියලා මම කරන දෙයක් නෙවෙයි වෙන දේ. ඒක දිහා බලා ඉන්න බැරි හැටි. ඒකෙන් දුක් කරදර ගන්න හැටි කියලා මුදුවට මේකම අරමුණු කරගෙන යන්න කියලායි කියන්නේ. ඔක්කොටමත් එක මම කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඇස ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තේ නමුත් බීරයෙකු මෙන්ද, බල ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්ද, නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු මෙන්ද අප භාවනා කරන මා තුල තදින් වටහාගෙන සිතමි. නමුත් ධර්මයේ දේශනා කරන අවස්ථා තුළදී මා සාත්තේ මෙය අසූචි හැලියක් පණුවන් දහස් ගණනක් මා කෑම දීගෙන ඊටමත් පරිස්සමින් ආරක්ෂා කරන ආකාරයකි. මගේ ශාරීරිය තුල මේ වාගේ නම් සියලුම සත්‍යයන් තුලද මේ ආකාරයේදී. ගරු ස්වාමින් වහන්ස මාගේ ප්‍රශ්නය මෙයයි. තවත් දැනගෙන කාලය ගත කරන්නේ අපිරියාව නිසායි. අන්ධකාරයටපත් වූ ජීවිතය ගොඩ ගැනීම සඳහා සතර සතිපට්ඨානයේ නාම රූප වෙන් වශයෙන් හඳුනාගන්නේ කෙසේදයි පහදා දෙන්න. සතර සතිපට්ඨානයේ සිංහල තේරුම ලියා ඇති පරිදි භාවනා කිරීමෙන් මේ ජීවිතයේ ගොඩ ඒමට පුළුවන්ද අපේ ස්වාමින් වහන්සේගෙන් ඊටමත් කාරුණිකව ඉල්ලා සිටිමි. අපේ ස්වාමින් වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා. මුති බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක තමයි. මේක ඒකායන මාර්ගය කියලා. ඒක සැකකරන එක බුද්ධ ගෞරවයට පොඩි හානියක් උතන කරන්න වෙනවා. අධිපත්‍යානේ ඒකායන මාර්ගය කියලා සත්‍ය ඒක ලියලා තියෙනවා. ඉතින් දැන් මයෙන් අහනවා ඔබ වහන්සේලායි ලොක්කා කියපු කතාව ඇත්තද කියලා. එතකොට බුදුහාමුදුරණ කොනහන වගේ මටත් පොඩි පොඩි ගෙනහිල්ලක් තියෙනවා. ඒ නිසා මේ නාම රූප පැත්තක තියලා මේ කමටහන කරන්නකෝ. ඔය අසුචි ඇලියක් කියලා හිතන්න හරි දිත්තේ දිට්ට මත්තන් ඒ ඔක්කොම වැඩි හිටි භාවනා ක්‍රම. මං ඉඳගත්තාම මට මොනවද දැනෙන්නේ? අන්න ඒකට නම් උත්තර දෙන්න පුළුවන්. මේ අහලා පහලා තියෙන දේවල් අර සරල දේවත් නොකර නැත්තම් කරලා ලියන්නේ නැතුව මේ අනම්මනම් කතා ලියනවායි කියලා කියන්නේ බබාලා නලවන ලැලවිලි ගියා. කරුණා කරලා මූල කර්මත්තාන්ට අහුම්කම් දෙන්න. ඒ කරනකොට වැටුණු දෙය කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒක දිගේ යන්න මේ වගේ දෙන දෙන ලනු දිගේ ගන්න පටන් ගත්තොත් මේ 100ම නොමග යනවා. සබාවම නොමග යනවා. ඒතකොට මටත් චෝදනා එනවා. ඒ නිසා මම මෙවැනි ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. මේ දවස් මෙච්චරක් භාවනා කරලා තාම මූල කර්මත්තානවත් නමක්වත් දන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ මූලිකමට අහන්න අහුම්කම් දීලා ඒ ටික කරලා කියන්න. එහෙම නැත්නම් මේක නිකන් චෝදනා පත්‍රයක් කෙනහිල්ලක් වැරදි දැකීමක් විදිහටයි මම දකින්නේ. ගෞරවනීය සාමින් වහන්ස මම මේ කරුණ ඊතා ගෞරවයෙන් අසන්නෙමි. යෝගීන් වන අප කාටත් වැදගත් යයි හැඟුණෙමි. අප දහවල් දහවල් දාණයගත් පසු නැවත ආහාර ගන්නේ පසුදින උදෑසන 6:15ට. ඒ පැය 10 12ක අතර කාලය තුල අප निराහාර වේ සිටිය යුතුය. එක් එක් අය තුල විවිධ මත තිබේ. කහට කෝප්පයක් පමණක්ද රාත්‍රියට කිරු ඉදුරුවක් පමණක්ද පළතුරු විස පමණක්ද කියන විවිධ මත තිබේ. නමුත් මේ සඳහා සුදුසු නිවැරදිම ක්‍රමය කුමක්දයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එවිට වෙනත් උපදෙස් නොමැතිව අපට තීරණය කළ හැකිය. මේ මෙසේ අසන්නට හේතු වූයේ වයසට යන වැඩි දෙනෙක් දිනකට බෙහෙත් වර්ග 7-8ක් පාවිච්චි කරති. මමද ඉන් එක් අයෙක්මි. එවැනි අයට මේ වඩා ප්‍රයෝජනවත් විය හැකිය. ගෞරවනීය සාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අතර එහෙම ඒකායන නීතියක් නැහැ. ඒ වෙනුවට අපි රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ 92 වෙනි පිටේ තියෙන දේවල් මේ හැම කෙනෙකුටම දීලා ඇති මේ වෙනුවට. එහෙම නැත්නම් මං ඉල්ලා හිටන වැඩමුණු නායකත්වයටත් ඊෂටත් ඒ කොලේ ආයෙත් අරගෙන ගිහිල්ලාට පැන්ට්‍රි කබඩ් එකේ යට දාලා තියන්නේ. නෝටිස් බෝඩ් එකේ ගහලා තියෙනවා. ඉතින් මේ වෙලා නැහනේ. ඒ නිසා ඒක නාඩ ගන්න කියලා කියන්නේ මෙන්න අපි ගත්ත සම්මුතිය. මේක 100%ක් හරි කියලා අපිට කියන්න බෑ. ඒක සරුවචන්නාංශට අපි ඉතුරු කරමු. අපි වැදගත් ගරු ස්වාමීන් වහන්සේ නමක් ලියප එකක් මෙන්න දාලා තියෙනවා. ඒක කියවලා බලන්න. ඒකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දල යොමුක් එකේ පිට දැක් ගන්න පුළුවන්. ඒ කර්මාකල කියවලා ආයසරයක් තියෙනවා නම් අනික් අය වෙනුවෙන් ප්‍රශ්න අහන්න ගියාට පස්සේ උනත් ප්‍රශ්න වලට කමන්නේ නැහැ. ගරුතර සාමීන් වහන්ස සීල් සමාදන් වී භාවනා කරන්නට පටන් ගත්තාට පසු දස අකුසල පතයන් නොකිරීමට ඊටා ගත්තාට ඊට වෛර කළා ඊට පෙර කළා වූ අකුසල පතයන්ට කෙසේ ගෙවන්නට වේදයි දැනගැනීමට කැමැති. තිරුවන් සරණයි. ඔබ භාවනා කරනකොට එන කරදර එනකොට ඌව ගෙවෙන වෙලාව කියලා හිතා ගන්න. ඒ එනේවට ආයෙ වෛර කරලා අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව වෙච්ච දෙයට එන්න සේරද කියලා දෙමලෙන් කියනවා. ඒ නිසා මේ එන්නේ ඒ කරදර තමයි. අනේ ඒක අලුතෙන් කර්ම නැතුව අලුතෙන් නුරුස්නාගත් නැතුව හේම ධර්මේ නාමයෙන් පහ වේවා පළ දුරු වේවා මට කර්මස්ථානෙට ලැබේවා කියලා ditta ධම්ම වේදිනී වශයෙන්ම ගෙවලා දාන එක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. ඒක පළවෙනි දෙවෙනි දවසේ ධර්ම දේශනාවල ප්‍රසිද්ධ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ඒ ටික නැවත අහන්න. දිගා සිරි වේවා ගෞරවනීය නාහිමිනි ඔබ වහන්සේ මෛත්‍රිය ගැන මුලදීම විශේෂයෙන් සඳහන් කළා මතකයි. මෛත්‍රිය ඉහළ සමාධියක් දක්වා දියුණු කර ගැනීමට උවමනාවක් මට ඇත. මට අනුකම්පා කර ඒ සඳහා අවශ්‍ය පියවර මොනවාදයි පහදා දෙන්න. මේ වෙනුවෙන් හැකිනම් ධර්මදේශනයක් අපට බෙදා දුන මැනවි. ඔබ වහන්සේ මේ කරන පින් කටයුතු සහ ශාසනයේ දියුණුවට කරන කටයුතු වඩා සාර්ථක වේවා. තම හොඳට වාඩි වෙලා තමන් සුවසේ මේ ආත්මේ පරිහරණය කරනවා කියන මේ ඉඳගෙන සුවසේ ඉන්නවා කියන එක කොච්චර වඩන්න පුළුවන්ද කියලා බලන්න. ඇවිදිනකොට කෙලින් ඇවිදින්න. කොන්ද නමාගෙන ඇද වෙලා ඇවිදින්න එපා. තමන්ගේ ශරීරෙට කෙලින් ඉරියව්ව පවත් ගන්න හදන්න. ඒකල කොච්චර පියවර ගණක් යන්න පුළුවන්ද කියලා බලන්න. හිටගෙන ඉන්නකොට කෙලින් හිටගෙන ඉන්න. නිදාගෙන ඉන්නකොට ශරීරෙට පහසු වෙන විදිහට හිටගෙන ඉන්නකොට ඉඳුන් හිටුම් පහසුකම ලැබෙනවා. ඒකට කියනවා සුඛී අත්තානම් පරිහරාමි. ලැබුණා වූ ජීවිතය මම සුවසේ පරිහරණය කරනවා. පුළුවන් තරම් වඩන්න. ඒක මේ පළවෙනි දෙවෙනි ධර්මදේශන වල මතක් කරා. ඉතින් ඒක හොඳටම ප්‍රමාණවත් මේ තමන්ගේ මේ කය යතහ යථාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානති යම් යම් ආකාරද මේ කය විසිරී තියෙන්නේ යම් යම් ඉරියව්වකද මේ කය තියෙන්නේ ඒ අනුව දැනගන්න. ඉතින් ඒක මදි ඇති මේ කියන්නේ ප්‍රායෝගික මදි ඇති නමුත් භාවනා කරන හැම පැයකදීම සත්‍යමත් වෙන හැම පැයකදීම මේ සතිය මේ මෛත්‍රී වැඩෙනවා කියන අදහසින් කරන ටික අනුමෝදන් වෙන්නේ. එතකොට තව ඉදිරි ගමනක් ඇති වෙයි. ඊයේ ප්‍රශ්න ඉවරයි. ගෞරවනීය සාමින් මහන්ස කලක් අසනීප වී සිට භාවනාව මගැරුණු යෝගිනියෙක්මි. පරයන්ක භාවනාව ආනාපාන සතිය මුල් කරගෙන වඩමි. හුස්ම රැලි කීපයක් නිරීක්ෂණය කරන විටම බොහෝ විට හිත අයාලේ යයි. සෑහෙන වේලාවක්. මේ අතරේදී කයේ කම්පන චංචල බවක් දැනේ. එවිට ඒ තුලින් සතිමත් වෙමි. මුලින් වේගයෙන් නැතිවන චංචල වීම ක්‍රමයෙන් අඩු වීගෙන යයි. ඒ තුල අඛණ්ඩව සතිය පවත්වාගත හැකිය. ඊට පසුව ඉඳ හිට කම්පන චංචල ඇතිවේ. ඒ තුල සතිමත් වෙමි. මේ විදිහට පැය එකමාරක් පමණ සතිය පවත්වන විට විශාල සැනසීමක් සතුටක් ඇතිවේ. අඛණ්ඩ සතිය නිසා නැවත සිතුවිලි ඒමට පටන් ගනී. ඒ ගැන කිසියම් අමනාපයක් ඇතිවවත් ඒවට ඔහේ යාමට ඉඩ දෙමි. සිතවිලි එන යන දෙස බලා සිටිමි. සමහර සිතුවිලි දිගින් දිගට යයි. මේ සියලුම සිතුවිලි රූප ශබ්ද සම්බන්ධ නැත. හුදෙක්ම මනසේ නැගෙන දේවල්ය. මේ தත්ත්වය පිළිබඳව උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඉතින් රූප ශබ්ද කියන්නේ තනිකරම මනසේ පළ වෙන දේවල් තමයි. වෙන විදිහට කියනවා නම් හැම වෙලාවෙම රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. මනස කැමති එකක් ගන්න. හැම එකක්ම මනස තමයි. ගත්ත දේ රූපයක් නම් කියන ඒ රූපයක් ඒක සද්දයක් නෙමෙයි ගඳක් නෙමෙයි රසක් නෙමෙයි කියලා මනසම කියනවා. ගත්ත දේ හිතවිල්ලක් නෑ ඒක නෙමෙයි මේක හිතවිල්ලක් රූප සද්ද නෙමෙයි කියලා මනසම කියනවා. ඒ නිසා ඒ හොරාගේ අම්මගේ පේනයින මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ඨා මනෝමය. රූප කිව්වත් මනසයි වේදනා කිව්වත් මනසමයි ඒ තොග තියෙන ඕන තරම් කොයි එකද තෝරාගන්න කියන්නේ මනසම තමයි හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදී නිසා හිතවිල්ලයි වේදනාවයි සද්දේ ගඳයි රසයි පහසයි ඔක්කොම එකයි ඒකේ මුල හියලා බැලුවොත් බෙදුනට පස්සේ නම් වෙනස් එනිසායි වගේ දකින දකින්නකේ මුලට යන්න හැම එකම මනෝමූලිකයි මනෝපුබ්බංගමයි අන්න එක දැක්කට පස්සේ තේනවා මේ තෙල්පැණි නැත්තම් කැවුම් දපංචන් කිව්වා වගේ තෙලුව පැණි තියෙනවා කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් අතිර හදන්න පුළුවන් ඕන කැවුම් ජදයක් අතයි. කොයි එකකටත් ඕනේ තෙලී පැණි විතරයි. ඒ නිසා ඒ ටික තියෙනවා හදන දේ වැදගත් නැහැ. හදන්න මුල් වෙන දේ එකමයි. ඒ නිසා ඒවට නම් වෙනස් කරන්න නැතුව ඔක්කොම එකයි කියන අදහසෙන් බලන්න. එතකොට මේ විචිත්තත්වයට ගිහිල්ලා ඇති වෙන මේ රාග, කාම රාග, කාම ගුණ අඩු වෙනවා. ඔක්කොම ජවයක්, ඔක්කොම වේගයක්, ඔක්කොම මෙහෙවීමක්, අන්නේ පැත්තෙන් බැලුවොත් රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ තේරම එකම Javaක් විතරයි තියෙන්නේ. අන්නේ විදිහට තේරුම් වෙන් කරලා බලන්නේ නැතුව එකට දාලා බලන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අවසරයි ගෞරවනීය සාමින්වහන්ස. වර්තමානයේ තුල ප්‍රමුඛව දැනෙන දෙයට සිත යොමු කළ විට මුළු ශරීරයේම දැනෙන විඳීම් තුල සතිය පවතී. අතරමඟ ප්‍රමුඛව දැනෙන අරමුණක් තුලට සතිය යොමු වූ විට එතන සිත පවතින අතර මුළු කය තුලමත් අවධානයේනි. මෙම සංවේදනා නිශ්චලව සංසුන්ව ඇතිව නැතිව යන අතරතුර සංසුම් මනසකින් එම අවස්ථාවේදී මුළු සමස්තය තුලත් හොඳ අවධානය හොඳ අවධානයක් තුලත් ඉන්නා බව මනසින් දකි. යටහේ. මෙසේ හට ගැනීම මද වේලාවකින් නැතිවීම පසුව මුළු දැනීම ප්‍රනීත මනසකින් බලා සිටීම එනම් සමස්තයම මේ ආකාරයට මේ ආකාරයට පර්යංකේ ගලා බසී. පෙර දැනුණු ඕලාරික බව අඩුවෙමින් පවතී. ස්වාමින් වහන්සේ වරදක් ඇතොත් පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වරි ඉසලක් කෙනෙකුත් කියලා තිබුණා ආනාපානට යනකොට පිම්බි මැකිලිමට යනවා පිම්බි මැකිලිමට ආනාපාන යනවා. එතකොට කොහොමද මම මේ ගැටි බේරන්නේ කියලා. මේක ආනාපානෙ විතරක් තිබ්බත් පිම්බි මැකිලිම ශබ්ද වේදනා හිතවිලි කම්පන චංචල තේරම තිබ්බත් ඔක දිහා බලනකොට ඔක්කොම බලන්න පුළුවන්. ඕන එකක් බලන්න පුළුවන්. මේ දෙකම මනසේ තියෙන හැකියාවල් දෙක. මෙයාට මෙයා විරුද්ධ නැහැ. ඒ විදිහට දෙකක් බලන්න පුළුවන්කමත් විරුද්ධ වෙන්නේ තුනක් බලන්න පුළුවන්කමත් විරුද්ධ වෙන්නේ අන්නේ විදිහට මේ මනසේ තියෙන හැකියාවල් භාවනා කරන ලැබෙන උත්තර ප්‍රශ්න කරගන්න යන්න එපා. එකක්ද බලන්න ඕන දෙකක්ද බලන්න ඕන තුනක්ද බලන්න ඕන සමස්තයද බලන්න ඕන කියලා ඒ ඔක්කොම මනසට තියෙන ඒ හුඟක් භාවනා කෙරුවට පස්සේ හම්බෙන හොඳ පහසුකමක්. පයින් යන මනුස්සයට හම්බෙච්චි වාහනයක් වගේ. ඉතින් මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව එයා පෙන්නන තාලෙන් බලන්න. ඒ ඔක්කොම එකක් විදිහට පෙන්නන්න පුළුවන්, ඔක්කොම ගොඩක් විදිහට පෙන්නන්න පුළුවන්, දෙකක් විදිහට පෙන්නන්න පුළුවන්, තුනක් විදිහට පුළුවන්. වේදනාව බුදුරජාණන්සේ ඉන්න කාලේ සංඥාවන්සිකව තියෙන දෙකයි. සැප දුක් කියලා. තව කෙනෙක්ව නෑ තුනයි කියලා. ආ රණ්ඩුවක් පටන් ගන්නවා. දරුවචාන්සිකවකට ගැටෙන්න එපා. අහන්නේ දෙවෙනි සැරිත් කිව්වා සංඝයා කිව්වා ඔබ වහන්සේ වැඩ බලා ගන්න අපි අපේ ප්‍රශ්න විසඳගන්න. සරුවචාන්සේ පිටත් වෙලා ගියා. සරුවචනසේ කියන මට එක නම් එකක් කියලා කියලා දෙන්න පුළුවන් දෙකයි කියලා දෙන්න පුළුවන් තුනයි කියලා දෙන්න පුළුවන් පහයි කියලා දෙන්න පුළුවන් 36ක් කියලා කියලා දෙන්න පුළුවන් 108ක් කියලා දෙන්න පුළුවන් දන්නේ නැති අමනයෝ මේවා කඩාගෙන දඟලනවා එන එක බලන්න අනිතිකව ඒකත් බලන්න මේ සියල්ලම හැකියාවල් මේ සියල්ලම විය හැකි දෙයක් මේ සියල්ලම අනිත්‍යත්වයේ ලක්ෂණයක් ඉතින් ඒක කරදරයක් කරගන්න නැතුව එයා පෙන්වන දේ බලන්න විනිශ්චයකට එන්න එපා එනිසායෙන් බලන්න බලනකොට මොකද්දෝ පිරිච්ච කලයක් වගේ මේකේ පිරීමක් ඇති වෙනවා. එහෙම නැතුව ඇයි මට මේ එකක් වෙන්නේ? ඇයි තාසිකෙන් දෙකක් පේන්නේ කියලා කියන්නේ කිව්වොත් ලැබෙන දැනුමට තමයි වාරණයක් දාන්නේ. ඒ නිසා මේ පෙන්නන සාල්ට බලාගෙන යන්න. එතකොට අපිට ලොකු දියුණුවක් පිරිච්ච ගතියක් එනවා. හැමදේම පිළිගන්න පුළුවන් ගතියක් එනවා. ගෞරවනීය සාමින් වහන්ස සුපුරුදු අයුරින් සිහියට මේ මොහොත අරමුණු කොට සක්මනේ යෙදෙන්නෙමි. පාර මාරු වීමේදී දැනීම්වල වෙනස හඳුනා ගනිමින් පෑ භාගයක් පමණ සැහැල්ලුවෙන් ඇවිදීමේදී මොහොතකට හිත වෙනතක ගියත් නැවත ප්‍රකෘති තත්ත්වයට පහසුවෙන් එන්නේ සතුටිනි. ඊළඟට පර්යංකයේ තැම්පත් වන මම ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයට නැඹුරු වෙමි. තවත් හුස්ම දෙක තුනක් යන විට හුස්මේ මුල මැද අග සියුම් වෙවි දැනියයි. ගෞරවනීය සාමින් වහන්ස විනාඩි 10ක් පමණ මා මෙම හුස්මේ ස්වභාවය විඳින්මින් ඊළඟට යමුනේ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර ඇති වෙනස අත්විඳීමටයි. ආශ්වාසය අතර ඇති ඉඩ ප්‍රශ්වාසයේ අග ඇති ඉඩට වඩා මදක් වැඩි බව කීප වාරයකදීම තේරුම් ගතියි. එහෙත් ප්‍රශ්වාසයේ අවසන් වී එම හිදස දැකීමත් සමගම හුස්ම යලි ඉක්මනින් ගැනීමට අවශ්‍ය වේ. කන්දක් නැග ඇතිවන වෙහෙසකදීමෙන් කෙටි හුස්ම කීපයක් ආයාසෙන් ගැනේ. මේ தත්ත්වය කීපවරක්ම අධ්‍යයනය කෙලිමි. මෙය ජීවිත බිය නිසා ඇතිවන්නක්ද නැතොත් කයේ ස්වභාවයකට අනුව සිදුවේද යන්න ගැටලුවකි. මෙවැනි සංසිද්ධි දැනගැනීමෙන් හුස්මටම සතිමත් වී සිටන විට ඇසුනේ මෝටර් වාහනයක් මහපාරේ කන්ද උඩට අද්දන ශබ්දය ක්‍රමයෙන් වැඩි වී යලි අඩුවේගෙන අයුරුයි. හුස්මෙන් පිටතට ඇතුණු සිත සතිපාසලේ සීනුවේ නින්නාදයට කන්දී නිහඬ වූ ආසේ එකඟ වී යලි ප්‍රකෘතිමත් තැනට පැමිණියේය. විතක මානය පිළිබඳ හැඟීම්ද සාමින් වහන්සේගේ උපදේශ සහ වචන තවත් අයෙකුට කියාදී ඔවුන්ද දැනුවත් කළ යුතුය යන සිතවිලිද සිතට නැගී. එහෙත් මේ මමයා පුම්බන සිතවිලි නේදයි සිතා ඒවා නැතිවනතුරු බලා සිටිමි. ගෞරවනීය සාමින් වහන්සේ ශාසනය වෙනුවෙන් මා කළ යුතු එකම උපහාරය වන්නේ මේ පෙන්වා දෙන මග නිවැරදිව යාම් බවද තේරුම් ගතිමි. වහන්සේට තෙරුවන් සරණයි. එසේම වේවා අපි අනුයි ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පුංචි අරමුණු සිතට ආවත් ඒ මොහොතේ සිහිය පිහිටවා නැවත සක්මන් භාවනාවේ යෙදෙමි. ආනාපාන භාවනාව භාවනාවට ආධුනිකයෙක්මි. ආනාපාන භාවනාවේදී හුස්ම ඉහළට පහළට හෙරීම අරමුණු කරගෙන භාවනා කරමි. දිගි හුස්ම, දිග හුස්ම, කෙටි හුස්ම ආදී වශයෙන් හොඳින් දැනේ. හුස්ම සියුම්ම කෙරෙන අවස්ථාව හොඳින් බලන්න හදන විටම නැවත මුල් ආරම්භයට සිතයයි. එනම් දීර්ඝව හුස්ම ගැනීම, දීර්ඝව පහත හෙලීම යන අවස්ථාව නැවත පැමිණේ. ශරීරයේ සැහැල්ලු ගතිය දැනේ. වම් අත උඩ දකුණු අත තබාගෙන සිටියත් අත් දෙක එක උඩ තිබෙන ආයයි නොසිතේ. අත සැහැල්ලු බවක් දැනේ. සැහැල්ලු අවස්ථාවට පැමිණෙන විටම නැවත මුල් ආරම්භයට පැමිණීම පිළිබඳ ගැටලුවකි. මෙසේම මොළයේ දකුණුපස හිරිවැටීමත් තද ගතියක් දැනේ. සමහර අවස්ථාවල මොළයේ වම්පසිනුත් දැනේ. භාවනාව ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය මේ කියන්නේ පෙන්වන්න පටන් ගන්න තියනවා මේවා දිගටම ඇති තාක් බලන්න අර එක තැනක් විතරක් අර සියුම් වේගෙන එනකොට බලපෑම් කරන්න හදලා තියෙනවා. එහෙනම් බලපෑම් කරන එක කෙරෙනවා බයට. කිසිම බලපෑමක් නොකොට සියුම් උනත්, ගොරෝසු උනත් වෙන දෙයකට වෙන්න ඇතිවෙත් විතරක් වල පටිච්ච සමුපාදය කියන එක තේරෙයි. හේතුඵල ධර්මයේ වෙන බව තේරෙයි. අත දැම්මොත් කවදාකවත් ඒක දකින්න හම්බෙන්නේ නැහැ. නිසා ගඟට ගලන්න ඇරලා බලාගෙන ඉන්න අත දාන්න නැතුව කකුල දාන්න නැතුව පොඟවන්න නැතුව ගලට ගල ගහන්න නැතුව බලා ඉන්න ගතිය තමයි විපස්සනා කරන්න තියෙන්නේ. ඒකට මේ දර්ශනේ එනකන් ඉන්න ඕනේ. ආවට පස්සේ දිගට යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට මේ දර්ශන විශ්ින් අපිට කියලා දෙයි. ඉගෙන ගන්න යන්නත් එපා. එන දේවල් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක දේශ බලා සිටීම පමණයි කළ යුත්තේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාද පොළවට වදින විට එය දැන ගැනීමට සතිය පිහිටුව විට එම දැනීම ඊට වඩා සියුම් දැනීමක් වේ. එම සියුම් දැනීමට සතිය පිහිට වූ විට ඊටත් වඩා සියුම් දැනීමක් වේ. මෙලෙස දිගටම වඩාත් සියුම් වන විටදී විහිදී යාම වැඩිවන ලෙසට සිදුවේ. ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීම වලදී අසා දැනගත් ලෙස මෙම හැම අවස්ථාවක්ම ඔහේ තිබුණාවේ සමසිත ලෙසට පැවැත්වීමට හැරිය විට පෙර පැවතුණු හැම අවස්ථාවකටම වඩා පැතිරී විසිරී ගොස් ශාන්ත වේ. එම ස්වභාවයේදී අරවා මේවාද කියා වෙන්වෙන් නොව සක්මන් ඉරියව් ශබ්ද වේදනා ඇතුළුව දැනීමක් ඇති බව හැඟේ. නමුත් ඒ ලියවුණු ආකාරයේ එහි සැබෑ තතු පැහැදිලි කිරීම නොවේ. එම මෙම ස්වභාවය කරා එන විට ක්‍රමයෙන් ඇතුලේ කතාව අඩු වී ගොස් නැති වී ඇත. පරයන්ක භවනාව හුස්ම රැල්ල නාස්පුඩුවක යම් තැනකට වැදෙන විට එන දැනීමට සතිය පිහිට වූ විට ෂණිකව හෝ ටික වේලාවකින් හෝ සමහර විට බොහෝ වේලාවකින්ද ඊතා සියුම් දැනීම් ස්වභාවයක් එතන පවතින බව දැනේ. මෙයට හිස් අවකාශයේ ආලෝකය ආදී කීමට නොහැකිය. වචනයක් නැත. සක්මනේදී ලෙසටම මෙයට සතිය පිහිට වූ විට තව තවත් සියුම් වී විසිරී පැතිරී ගොස් සීමාවක් ලෙස කීමට බැරි පැතිරෙන ශාන්ත බවකි. ඇතුලේ කතාව නැත. නමුත් මෙම தත්ත්වයෙන් යම්තම් හෝ මිදුණු විට ඇතුලේ කතාව පටන් ගනිමි. එම සිතුවිලි දෙස බැලුව විට ඊට යටින් එම සිතුවිලි ඇතිවීමට කැමැත්තක් ඇති බවත් එම කැමැත්ත දැනෙන්නේ යම් කුඩා ප්‍රදේශයක ඇති දිලිසීමක් ලෙසයි. ඒවා තිබෙන්නට හැරිය විට නැවත එම තද ප්‍රදේශ සියුම්මේ පෙරසේම බරක් ලෙසට නොදැනෙන ශාන්ත බවකි. මේ ස්වභාවය නිස්සන්න වනයේදී ඊතා හොඳින් දැනුවත් උනි. නිවසට හා රැකියාවට ගිය විට මෙහි කාලයේ අඩු අනේක ගැන සියුම් සංවේගයක් ලියන මොහොතේ ඇති වුනි. ඔබ වහන්සේගෙන් ඊතා යටහත් පහත්ව සුදුසු උපදෙස් අයදිමි. ඔබ වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්ය වඩ වඩාත් දියුණු වේවා. අපයෝගීන්ගේ වහා වැටහෙන නුවණද දියුණු වේවා. ඉදිරිපත් වීමට අකමැති වෙමි. හිතේ ස්වභාවය මොනවට එක දැම්මට පස්සේ ඒක ඇතුළට ගිහිලා කිඳා බලලා ඒක පල්ලා ඒක ඇතුළට යනවා. ඒක කිලා කිඳා බලනවා ඇතුළට යනවා. ඒක මේ හිතේ ස්වභාවය. හැබැයි එක සැරයකට එකයි දෙන්න ඕනේ. මේ අපි ගොඩාක් දුන්නාට පස්සේ මොකක්වත් කරගන්න බෑ. කොරස් කටේවත් අදලා ගන්න බැරුව දඟනවා. ඉතින් ලොකු සාංශ කියනවා දොඩම් ගොඩක් බදාගත්තට බෑ. එකක්වත් අහුවේ නැහැ. එකක් ගනින් අඩු ගානේ ඒක අල්ලන්න පුළුවන්. එතකොට හිත ඉතුරු වැටි කරගෙන යනවා. ඒ නිසා මොන දෙයක් හරි එල්ල කරලා තියන්න. එල්ල කරලා තිබ්බා ලේසර් බීම් එකක් ගැහුවා වගේ ඒක පුපුරනවා. පුපුරලා ඒක ඇතුලෙන් යනවා. ආයෙ පුපුරනවා. ඒක තමයි හිතේ විසිතුරු බව. එතකොට අරමුණු විසිතුරු වෙනවා. භාවනා විසිතුරු වෙනවා. අපි විසිතුරු කරන්න ගියොත් අංජ බජල් වෙනවා. ඒ නිසා මේ විදිහට දිගට පුළුවන් තරම් මේ හිතේ තියෙන මේ විභජ්‍ය වේදනා දක්වන ගතිය තියෙන කාකල් නැති වෙන්නේ නැහැ. මුදුම තිරියංකමකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කරන්න තියෙන යමක් නොකර ගොඩක් දේවල් අල්ලන්න එපා. ඒකතරයකට එකක් දෙන්න. දීලා ඒක ඇතුළට ගියාම කොයි එකකින් ඇතුළට ගියත් එකම දේ තමයි පේන්නේ තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. ගෙදරදී සියල්ල සතියෙන් පැය 7-8ක් පමණ භාවනා කළ හැකිය. නමුත් දැන් භාවනාව කරගත නොහැකි තත්ත්වයකි. ඊයේ ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව නිරීක්ෂණය කළෙමි. සක්මන පැය දෙකක් වඩන මාහට ඊයේ විනාඩි 10ක් කොහේ ගමන් කරනවාදයි නොදැනනසේය. වෙරි වී ඇතිවාක් මෙන් ශරීරයේ එහෙම යන්නාසේය. සක්මන විනාඩි 40කට සීමා විය. පසුව 7:40ට පර්යංකයට ගියෙමි. මහා වේලාවක් භාවනා කලාසේ රැඳෙන්නට නොහැකි විය. වේලාව විනාඩි 5කි. මෙසේ හතරවරක් උත්සාහ කළෙමි. රාත්‍රී 8 දක්වා හතරවරම විනාඩි 5න් 5ට පණුවන් දඟලන්නාසේය. දැඩි අපහසුයක් දැනිනි. නිදිමත නැත. සක්මනේදීද සුළු නිදිමතක් ඇතිවිය. කාමරයට පැමිණ ඇඟසේදීමෙන් පසු ඇඳ මත භාවනා කිරීමට උත්සාහ කළෙමි. ඒද විනාඩි 10කට සීමා විය. පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. එහෙම ජවනිකාවල් එනවා. සමහරට හිත හොඳටම වික්ෂිප්ත භාවයටපත් වෙනවා. විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තං තිපජානාති. අනිකට සංකිත චිත්තයක් එනවා ඇකිලෙනවා දිගාරින්න බෑ ඒක. ඇවිස්සෙන්නෙම නැහැ. ඉතින් ඒවට භාවනා කරනවා කිව්වට සතිය කැඩෙන්නේ නැහැ. ඇවිස්සලා තියෙන බව දන්නවා ඇවිස්සිච්ච වෙලාවේ. ඇකිලිච්ච වෙලාව දන්නවා ඇකිලිච්ච වෙලාව. ඉතින් ඒක භාවනා කැඩීමක් හෝ සමාධිය කැඩීමක් කියලා කිව්වට සතිය කැඩීමක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. රීතියෙද්දී සතියේටම මුල් තැන දීගෙන ඉදිරියට යන්න පුළුවන් නම් මායයටත් වළක්වන්න බෑ. මේක සමාධිය කැඩීමක් මේ මේ භාවනා කැඩීමක් කියලා කිව්වොත් ඒ සාපෙම තමයි අපිට ඉඳුන් හිටුම් පහසුකම නැති කරන්නේ. උත්තරම අවුල්. උත්තරම ඇවිසිලා තියෙනවා ඒ බව දන්නවනේ. ආනේ දැනීම ඒ සතිය අපිට දුක්ඛ සත්‍යය නොපෙනෙන පැති গুপ্ত පැති පෙන්නලා දෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවල තමයි හොඳටම භාවනා වෙන්නේ. නමුත් අපි හිතන්නේ අපරාධ සමාධිය කරනවා අපරාධේ භාවනා කරනවා කියලා. ඔකේ ඒක හැබැයි අර බෞද්ධයල විතරයි ඕක වෙන්නේ. අනික් අයට එහෙම එකක් නැහැ. අනික් අයට කියත හැකි මගේ හිත වෙලා වික්ෂිප්තයි. මම හොඳටම දාන්න. මගේ හිත සංකීර්ණයි. මම හොඳටම දාන්න. ඒ නිසා මේ විදිහට වාර්තා කරන්න ඒ වාර්තා කෙරුවට සංකීර්ණං වාචිත්තං වික්ෂිප්තං වාචිත්තං කියලා දෙකක් නෑ එකමයි. එකම ආනිසංසය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේව දැක ගන්න කැමති නම් සතිය ගැන විශ්වාස කරන්න සමාධිය හෝ භාවනා කියන වචන පාවිච්චි නොකර ලියන්න. එතකොට තමයි සාන්තියක් තේරෙන්නේ. ගෞරවනීය පූජනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ දේශනාවේදී කිව් ලෙස ගලාගෙන එන සිතුවිලි වෙන් කර අයිතිගොඩට දැමීමට උත්සාහ කළෙමි. ඒ දමන කරුණු හයම මතක නැතුව තිබූ හේයින් මුලින් රළුව ආ අරමුණු තෝරන ලෙසට වෙන් කරගෙන ගියෙමි. මගදී යන විට හසු වෙන හසු වෙන ආයුධයෙන් දමලා ගසන්නාක් මෙන් වෙන් කළෙමි. ඒ වෙන් කර ගොඩගසන්න ලෙස පැවසුවේ උපක්‍රමයක් බව හැබෑය. වෙන් කරන්න වෙන් කරන්න පුදුම ගැඹුරකට ගිය බවක් දැනිනි. නැගිට මේ ලියන විට මටම පුදුම බවක් දැනේ. කතාවත් හිතුවිලි ගලන ගතියත් ලොප්පී ගොස් ඇති බවක් නම් දැනේ. සිදු වූයේ කුමක්දයි හිතා ගැනීමට නොහැක. පර්යංකයට හොරමා පහට දේශනාවට වාඩි වූ වෙලාවේ සිට දැන් මේ ලියන වේලාව. එනම් රාත්‍රී 9 පසු වී ඇත. දක්වාම පර්යංකයේ මෙපමණ වේලාවක් සිටි මුල්ම අවස්ථාවයි. නිදිමත සම්පූර්ණයෙන් පහව ගොස් ඇති අතර දැනෙන්නේ කුස ඇතුලේ දැවිලි ගතියක් පමණි. ඊයේ දිනේ දේශනාව අවසානයේ ඔබ වහන්සේ පවසා සිටියේ ඔබ වහන්සේගේ විනයට හානි නොවන ලෙස යමෙක් අත්දැකීම ප්‍රකාශ කිරීමට කැමති නම් අහිංසක ඉල්ලීමකට ඔබ වහන්සේ ඊට ඉඩ ලබා දෙන බවයි. මාද මෙම අත්දැකීම තහවුරු කර ගැනීමට කැමැත්තෙන් සිටෙමි. එය කුමන අවස්ථාවේද යන්න ඊයේ ඔබ වහන්සේ ප්‍රකාශ නොකළ නිසා හැකිනම් සංවිධායකතුමිය හරහා සම්බන්ධ වීමට විශේෂ එක් අවස්ථාවක් ලබා දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. බඩේ දැවිල්ල සරයි වගේ මට පේන්නේ. නෑ ඕන්නේ අනේ මේ පිස්සු පියාට උදාගෙන આવත් එමු උසාවිය සවුත් වෙනවා. නෑ එහෙම එකක් රෙකෝඩ් එකේ අහන්න එහෙම දෙයක් මං කිව්වා කියලා මට නම් මතක නෑ. කොහොමද ඉතින් හිතාගෙන ඉනකොට ඇහෙන්නේ නැදී. සංවිධායකතුමියත් එක්ක වෙන අනියම් සම්බන්ධකමක් මම ළඟ ඇත්තෙත් නැහැ. <laughs> ඕනකමකුත් නැහැ. මේක මේ හතරවෙනි ප්‍රශ්නේ ලියන. එයා. හතර නෙවෙයි 40ක් ලිව්වත් තමයි භාවනා කරන ටික ලියනවනම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මේ මට මේ මැවුනා මට මේ මැවුන්නේ නැහැ කියලා කියන එක ඉතින් සභාවක් ඉදිරිපිට මම කියලා දෙන්නේ. ඒක නිසා ඒක සභාවට තීන්දුවයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව. පැයක් සක්මන් භාවනාවෙන් පසු පැය එකමාරක්ද අද දින උදේ දානෙන් පසු සක්මන් මළුවට ගොස් සතිමත්ව පැයක් මමන සක්මන් කර සතියෙන් භාවනා ශාලාවට පැමිණ මම දැන් මෙතන කියා සිතමින් පර්යංකයේ ඉඳගෙන ආනාපාන සති භාවනාව වඩමි හිඳින ඉරියව්ව දෙස කිහිප විතක්ම බලා සිටමින් සති සති සම්පංජයෙන් සති සම්පඤ්ඤයෙන් යුතුව සම්පජන්නේ කන පැලෙන්න ගන්නවා මේක වතුටියක් කියවන්න ඒක කිය වතුටිය පොඩ්ඩෙත් නැහැ සම්ප්‍රේක්ෂණය කියලා තියෙන්නේ සති සම්පජානෙන් කෙලස් තවන විහිරියෙන් යුතුව සිත කයට දමා සිතට එන අරමුණු එනවාදයි බලා සිටිමුත් පෑ දෙකමාරක් යනතුරු කිසිම අරමුණක් නැති කිසිම කෙලෙස් නැති සමාධියක් තුල ගත කරමි. මා ඉඳගෙන සිටින ඉරියව්වත් සතුන් කෑගසන හඬත් කතා කරන හඬත් එහාට මෙහාට යන හඬත් ආශාසප කරන බවත් සතියෙන් බලා සිටියෙමි. නොමැරී සිටන බව දැනගත්ෙමි. පංච නීවරණ යටපත් වූ අවස්ථාවක් ඊටාම ප්‍රීතියෙන් දැනිනි. විතක්ක ਵਿਚාර රහිත සංඥා වේදනා නැති අවස්ථාවක්. හාමුදුරන් දෙසට නැමී වැන්දෙමි. බුදුහාමුදුරන් දෙසට නැමී වැන්දෙමි. සතුටු කඳුළු දෝරේ ගලා ආවේය. සියලු සංස්කාර අනිත්‍ය බව වැටහිනි. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් මාර්ගඵල නිවන් සුවේ ලැබේවා. ලියපෙක නදියට ඇරලා මටත් වඳින්න හිතෙනවා. <laughs> හොඳට කරපල්ලා මේ තියෙන හොඳට කතා කරලා ඉදිරියට යන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ කුණු කන්දල් ප්‍රශ්න මේ නැත්නම් විචිකිච්ඡාවල් ඥානෙ බවට පත් කරගන්න එපා. අපිට අනේ මේ මෙච්චර මේ මනුස්ස ඉතිහාසෙත් අපිට පුළුවන් වුණානේ කාමී තුරවම් කරන්න චිත්තක්ෂණයකට. කාම සංඥාව දුරවම් කරන්න කියලා කියනකොට බුද්ධ ශාසනය හොඳට තේරෙනවා. ධර්මයේ තේරෙනවා, සංඝයා තේරෙනවා. එහෙම නැත්නම් අපි නිකන් වල් සතෙක් විදියට එහෙම නැත්නම් කෙලෙසයක් විදියට තමයි තේරෙන්නේ. ඒකට නෙමෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහන්නේ අපිව තෙද ගන්නවණ්ඩයි. ඉතින් ඒ ඒක හම්බෙච්ච වෙලාවේ අපි වගේ හතුරෙන් බෙදා හදාගනිමු. වඳින්න වදිනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසාන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස ඊයේ ධර්මදේශනාවේදී දේශනා කළ විඥාණය ගැටගැසෙන ආකාරය නැවත පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඇතම් දිනවල හීනාකාරයෙන් කාමයේ ඇවිස්සෙන කතා පෙනෙන නමුත් ඒවා ගණනකට නොගෙන සිටියත් ඇතැම් විට හසුවන අවස්ථාද තිබේ. සමහර දිනවල අත්හැර දමා ඇති මාහටද හිමිකම් ඇති ඉඩම් පිළිබඳ හීනාකාරයෙන් කතා පෙනේ. මෙසේ පෙනෙන්නේ හොඳින් කළ සමාධි සිතින් පසු විටයි. සිතවිලි ගෙවෙද්දී හිස්තැනම හිස්තැනටපත් වූාට පසු මේ දේවල් සිදුවන් සිදුවෙනවා අත්දැක ඇත. මේ පෙනෙන දේවල් නිසා කිසිසේත්ම නොසිතා සංස්කාර සිදුවෙන තරමටම මේ හීනවලට මා හසුවේ. සංඥාවෙන් විඥාණය එතනින් ප්‍රඥාව ගැට ගැසෙන ආකාරය නැවත පැහැදිලි කරන්න. නිවන් සැප ලැබේවා. ඔය මේ කොහොම වෙන්නේ මම මගේ ඉඩම් කියලා මේ කොහෙද ඔක යන සිද්ධි වැටක් කරන අපි කතන්දරයක් ගොතමු. ගොතපු ගමන් විඥානේ ගැට ගැහෙනවා. එක එක සිද්ධි. කතන්දර ගොතන්න එපා. සිද්ධි බෙන් බෙන් වශයෙන් දකිනකොට නිකන් හැලිච්ච ජිග්සෝ පසල් එකක් වගේ කෑලි කෑලි තී තැන් තැන් වල කතන්දර නැහැ. කතන්දර දෙන්න සෑහෙන තකතිරුකමක් ඕනේ. ඉස්සල එකයි පස්ස එකයි වෙන්න තියෙන එකයි එකට ගැට දාන්න ඕන. ඉතින් ඒක තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. නමුත් ඉව ඒ තැන් වල ඉව තියෙන තිබ්බනම් ඒ කතන්දර ස්වභාවයෙන් ගෙතෙන්නේ නැහැ. ඉතින් ඒක අමාරු විස්තර කරන්න අමාරුයි. ඒක නිසා බලන්න ආස්වාසේන්ද්‍ර ප්‍රස්වාසයට යනකොට ආස්වාසයේ මුල මැදාග ප්‍රස්වාසයේ මුල මැදාග බලනකොට ඒ වගේ වෙන වෙනම තියෙන මුල මැදාග. ඒ අතර දිගට යන ගතියක් නැහැ. ඒ නිසා රූපේ මේක දැක්කනම් පුළුවන් මේ වස්සේ වේදනා සංඥා සංස්කාර අරහ විඥාණයට නිසා රූපයන්ගේ අඛණ්ඩ භාවයක් වෙනකොට ඒ වගේ තියෙන කැඩි කැඩි යන ගතිය දැක් ගන්න විදියට තියෙනවා නම් ඒ හරහා විස්තර කර දෙන්න පුළුවන් මේ විඥානයේ නැත්තම් අමාරුයි කරන්න. තාම ඒ කියන්නේ රූප පිළිබඳව අත්දැකීම් අධිකම වෙන්න ඇති හේතුව. දැන් අපි කොහොම හරි ඊයේ ණය ගෙවලා ඊටත් කලින් ඉවර කරා. ඒ නිසා තවත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නේ නැහැ. මොකද ඊෂාට හරිම අමාරු. ඒක නිසා. ඒ නිසා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. අපි යනවා සක්මන්ට අපිට 45ක් ඕ ඊට වැඩි පොඩ්ඩක් කාලේ තියෙනවා සක්මන සඳහා.